පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහා වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තට මේක සැලසුම් කළ තිබුණ එකට මගේ කාලසටහනේ අසංවිධිත භාවයක් නිසා මට සිද්ධ වුණා ඒක ගනුදෙනු කරන්න පරියන්ක පැයයි භාවනාවේ ප්‍රශ්නෝත්තර පැය නිසා අපි දැන් තුන්වෙනි පැයටයි දාගෙන තියෙන්නේ. ඒක අද විතරක් වෙච්ච වැරද්දක් ඒක ඉස්සරහට මම හිතන්නේ පුරුදු විදිහට අපි එකට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අලුත් පිරිසක් ඇති නැත්නම් අලුත් පිරිසක් වෙනුවෙන් මතක් කළොත් මේ අපි කරන්න හදන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ මේ පිරිස නිසන්වනේට ඇවිල්ලා නිවාසික භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට මේ වෙනකොට නිසන්වනේ පැත්තෙන් සත්කාර තුනක් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙලා තියෙනවායි කියලා මම විශ්වාස කරනවා එකක් තමයි මෑණියන් වහන්සේ අර අනික් අය සීලයක පිටවල තියෙනවා. පිරිසට භාවනා කමටහන් සම්බන්ධව ඉඳගෙන කරන්නේ කොහොමද? සක්මන් කරනකොට කොහොමද කරන්නේ? එදිනදා වැඩවලදී සතිය පිටවන්නේ කොහොමද කියලා දේශනාවක් අහන්න සකස් කරලා දීලා තියෙන පටිගත කරපු. ඒ වගේම මේ වැඩමුළුවේදී පැවැත්වෙන විවස්ථා විවස්ථා මාලාව වැඩමුළුවට අදාළ විවස්ථා මාලාව කාලසටහන මේ වෙනකොට මතක් කරලා තියෙනවා. ඉතින් මේවා අපේ ජීවිතවලට අලුත් දේවල් නිසා මට සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නිසා කාට හරි ඒ Taman රකින්න සීලය පිළිබඳව පිරිසිදු කර ගැනීමක් අවශ්‍ය නම් දැනගන්න. ඒ වගේම මේ කමඨහන් බණ සම්බන්ධයෙන් අහගෙන ඉන්නකොට වැටහිච්ච නැති දෙයක් අමාරුතනක් විස්තර කරගන්න ඕන නම් එහෙම නැත්නම් මේ වැඩමුළුවේදී අපි පිළිපදින පිළිපදින බලාපොරොත්තු වෙන ඒ විවස්ථා මාලාව තමයි හිරිහර දායකයි කරගෙන යන්න බැරි නම් ඒක පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් තේරෙන්නේ නැති යමක් කරුණා කළ මේ ප්‍රශ්න විචාරාත්මක පැයේදී ඒක ඉස්මතු කරගන්නයි කියලා මම ඉල්ලා හිටනවා ඒ මොකද මේ වෙලාවේදී කතා කළොත් අපිට ඒකට දෙන්න පුළුවන් හොඳම සාධාරණ උත්තර දෙන්න පුළුවන් ඒක එක්කන කතා කරලා හරියන්නේ නැහැ ඒක කාට හරි සිල්පදයක් තේරෙන්නේ නැත්නම් ළඟ භාවනා කරන එක නයින් අහන්න යන්න එපා. ඒක ලොකු කරදරයක්. ඒ වගේම කමඨහන පිළිබඳ ධර්ම සාකච්ඡාව එක නායකන අතර පවත්වන්න යන්න එපා. ඒක අපි පිටු දකින්නයි මේ වෙලාවේ මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. ඒකේ මේකේ නීති ව්‍යවස්ථා පිළිබඳව ප්‍රශ්නක් තියෙනවා මේ වෙලාවේ අහන්න නැත්නම් ඒ වැඩමුළුව සංවිධානය කරන කෙනායින් ආන්න අනිකටින් අහලා වැඩක් නැහැ. අනිගොල්ලොන්ගේ අහන්න ගියාම ඒක නිකන් හිස් වචන කතාවක් විතරක් වෙනවා. ඒ නිසා මම මේ ධර්ම සාකච්ඡා අවස්ථාවේ ඉල්ලා හිටිනවා. සීලය පිළිබඳව හෝ කමඨහන් පිළිබඳව හෝ විවස්ථාවන් පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. ඊට අමතරව තමන්ගේ භාවනා කරනකොට මේදී යෝජනා කරපු කමඨහන් වල භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකට කමඨහන් සුද්ධ කිරීම කියලා කියනවා. ඒකත් අපි මේ වෙලාවේදී ඉස්මතු කරගන්න. ඉතින් මේ සඳහා මේකට සහභාගී වෙන කෙනෙකුට සම්බන්ධ වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ පෙට්ටියට කලින් ලියලා ප්‍රශ්න ලියලා දාන්න පුළුවන්. හැබැයි එතකොට නම ගම අවශ්‍ය කරන්නේ නැහැ. කවුද ඇහුවේ ලිව්වේ කියලා දන්නේ නැහැ. එතකොට අපි මේ ප්‍රශ්න කියෝලා සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම ලියා ගන්න බැරි වුණා නම් හෝ ප්‍රශ්නේ විසඳෙන වෙලාවේ දෙන උත්තර මතින් හෝ එහෙම නැත්නම් මට තොරතුරු අවශ්‍ය වෙලා මම මේ ප්‍රශ්න ලියපු කට්ටියගෙන් තොරතුරු අහන වෙලාවට හෝ සභාවටම කතා කරන්නත් පුළුවන්. ඒ සඳහා අපි වෙනම මයික් එකක් සූදානම් කරලා තියෙනවා. කාට හරි එහෙම ඉද ප්‍රස්තාව ලැබිලා සභාවට කතා කරන්න අවශ්‍ය නම් අත උස්සලා සංඥා කරන්න අපි එතකොට ඒ කෙනාට මයික් එක ලැබෙන්න සලස්සනවා. එතකොට ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ මාතෘකා තියෙනවා කතා කරන්න පුළුවන්. ඒක දෙවෙනි ක්‍රමය. එතකොට ඒ කතා කරන එක කවුද කියලා සභාව දන්නේ. ප්‍රශ්න දීවිලා පෙට්ටියට දැම්මට කවුද කියලා දන්නේ ඉතින් ඒ වගේම මේ මේ වැඩමුළුවේ අපි භාවනා කරන එහෙම නැත්නම් අපි කියනවා නේවාසිකා නේවාසිකෝ භාවනා කරන යෝගාවචරයන්ගේ එදිනෙදා භාවනා ජීවිතයට අදාළ ප්‍රශ්න මිස සාමාන්‍ය බුද්ධ ආගමේ මූලධර්ම ප්‍රශ්න එහෙම නැත්නම් අනිකුත් භාවනා ක්‍රමත් එක්ක ගලපන ක්‍රම ආදී වගේ දේවල් පුළුවන් තරම් අයින් කරනවා. එතකොට සාකච්ඡාවේ වටිනාකමක් නැහැ. සාකච්ඡා නොමග යන නිසා. ඒ නිසා මේ මුල් හඳුන්වා දීම අද කරන්නේ අපි වැඩමුළුවේ ආරම්භක ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල හඳ පටන් ගන්න ඉස්සෙල්ලයි මම කැමැති දැනගන්න ප්‍රශ්න පෙට්ටියට අත තියන්න ඉස්සෙල්ලා අද මේ වැඩමුළුවට කී දෙනෙක් නවකයන් නැත්නම් ඉස්සෙල්ලා වගේ ආපුවා ඉන්නවද කියලා අත උසලා සංඥාවක් කරන්නයි කියලා මම ඉල්ලා හිතුවා. වැඩි හටයක් ඉන්නවා පිටින් පක්ෂේ ගොඩක් ඉන්නවා. කාන්ත පක්ෂේ සෑහෙන කොටසක් ඉන්නවා. අලුතෙන් පටන් ගත්ත අය. ඉතින් ඒගොල්ලෝ මේ ධර්ම සාකච්ඡා පය උපරිම ප්‍රයෝජන ගනී කියලා හිතලයි මම මේ කරුණු කාරණා ටික ඉදිරිපත් කරේ. ඉතින් මම දැන් ආරාධනා කරනවා අපේ උපාසක මහත්තයාට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට සාකච්ඡා වාරය ආරම්භ කිරීමේ සතිವಾರය ආරම්භ කිරීම සඳහා අවසරයි පින්වත් ස්වාමින් වහන්ස පළමු ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස මගේ මූල කර්මස්ථානය ආනාපානයයි මම ඉඳගෙන සිටින ඉරියව්වට සිත තබා මම දැන් මෙතන යයි මෙනෙහි කරමි එසේ ටික වේලාවක් මෙනෙහි කරන විට ශරීරයේ ඉහළ කොටසේ දැනෙන්නට විය එසේ ටික වේලාවක් සිටින විට ආස්වාස් ප්‍රාස්වාස දැනෙන්නට විය හුස්ම ඉහළට ඇදී යාම ආශ්වාසය වශයෙන්ද හුස්ම පිටවීම ප්‍රාශ්වාස වශයෙන්ද වටහා ගනිමි. ටික වේලාවක් මෙනෙහි කරන විට ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ දිග බව සහ කෙටි බව වැටහෙන්නට විය. දිගු ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දිගු ආශ්වාසයත් සහ ප්‍රාශ්වාසයක් බවටත් කෙටි ආශ්වාසය හා ප්‍රාශ්වාසය කෙටි ආශ්වාසය හා ප්‍රාශ්වාසය බවටත් මෙනෙහි කළෙමි. සමහර අවස්ථාවලදී ප්‍රාශ්වාසය දකුණු නාස පුඩුවේ අග ගැටෙන බව නිරීක්ෂණය කළෙමි. තවත් සමහර අවස්ථාවලදී ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසය කෙටිවන බවද නිරීක්ෂණය කළෙමි. කෙටි ආශ්වාසය සහ ප්‍රාශ්වාසය මෙනෙහි කරමින් සිටන විට ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙන්වෙන්ව ප්‍රකට කර ගැනීමටද හැකි විය. හුස්ම ඇතුල්වන සහ පිටවන ආශ්වාස අවස්ථා අනුව ආශ්වාසය සහ ප්‍රාශ්වාසය මුල මැද අග නිරීක්ෂණය කළෙමි. මෙසේ නිරීක්ෂණය කරමින් සිටන විට එක්තරා අවස්ථාවකදී ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නොදැනී යයි. මම එය නිරීක්ෂණය කරයි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නොදැනී ගිය විට දැනනවා දැනවායි මෙනෙහි කරමි. එවිට ශරීරයේ අභ්‍යන්තර චලනය ප්‍රකට වන්නට විය. ශරීරයේ එහාට මෙහාට පෙරෙනවා වගේ පේන්නේ. විට එය වායෝ ධාතුව බවත් ශරීරය තදවන බව දැනෙන විට පඨවි ධාතුව බවත් මේවා වටහා ගැනීමට දැනගන්න සිත වටහා ගනි. සිත බාහිරට යන බව අවස්ථාද ඇති බවත් එය අරමුණට ගැනීමට අපහසු නැත. මේ සියල්ලටම විනාඩි 45ක් පමණ වැයේ. උපදේශ පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. අහගෙන ඉන්නකොට තියෙන එක ආදුනිකයේ ප්‍රකාශනයේ කාලයක් භාවනා කරපු එක්කෙනෙක්ගේ ප්‍රකාශයක් ඒ වගේම ලියන කලාවත් හොඳයි කියන දේ තේරෙනවා. ඉතින් සියලු දෙනාගේ දැනගැනීම සඳහා තේදී වෙක්කනාගේ නිවැරදි කර ගැනීම සඳහා මතක තියාගන්න ආශ්වාසයේ සහ දෙවෙනි කෙනට ප්‍රාශ්වාසනික ප්‍රශ්වාසය කියලා කෙටියෙන් සඳහන් කරනවා. අපි වරදොල සඳහන් කරන ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා. උත හරියට ලියනවනම් ප්‍රශ්වාසය දෙවෙනි අකුර ප්‍රයන්න දීර්ඝ වෙලා නැහැ. කෙසේ නමුත් ඒකේ භාෂාව පිළිබඳ පොඩි ප්‍රශ්නක් විතරයි. දිගට මේ විදිහට කරගෙන යනකොට ආශ්වාස ප්‍රශ්වාසය ඇති වෙන වෙනස්කම් ටික තමයි කොතෙක් දුරට නිරීක්ෂණය කරාද කියලා අපිට වார்த்தාවට ඇතුළු කරන්න ඕනේ. නිසා පේනකොට පටන් ගන්නකොට මෙහිමයි කරගෙන කරගෙන යනකොට මේක මේ මේ විදිහට විපරිණාමයටපත් උනා වෙනසකටපත් උනා ඇතිව වෙනස් තත්යකටපත් උනා කියලා ඒක හොඳට කරගෙන යනකොට සමහර විටක ආසල්පස තිතිදී තිබියදීම නැත්නම් ඒක සංසිඳුණාට පස්සේ ඒ දැන් ඇතිවෙච්ච සතිය හරහා ශරීරයේ අනිකුත් කම්පන චංචල මුනුසුන් සිසිල් ගති පේන්න පටන් ගන්නවා. ඒ වෙනකොට යෝගාවචරයයි කයට හිත පැමිණීම නිසා කයේ දැනෙන වෙනස්කම් කරදරයකට ගන්න නැතුව ඒකට වැඩි අවධානය යොමු කරන්නේත් නැතුව අර පෙනෙන ආස්වාද ප්‍රසආතිය හෝ නැත්නම් ආස්වාස නොපෙනුනත් මේ ශාරීරියේ දැනෙන දේවල් අතිරේක වාසියකට එහෙම නැත්නම් අතුරු නිෂ්පාදනයකට අරගෙන දිගට ඒව විශේෂ ආනාපානෙ වගේ වෙනස් වෙන සුළුව බලන්න ගියොත් ඒක උනත් සංසිඳෙන්න ඉඩ තියෙනවා මුත් මේ ආනාපාන වෙනස් වීමට හතුරුකම් කරොත් අරියාදුකම් කරොත් ශරීරයේ මේ දැන්න දේවල් එක්ක හැප්පෙන්න ගියොත් ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් ඉතින් දිගින් දිගට දිගින් දිගට ඇවිස්සෙනවා. ඉතින් මේකේ සඳහන් කරලා තියෙන විදිහට එහෙම අවශ්‍යගන්නේ නැහැ. ඒ කියන්නේ පළපුරුදු යෝගාවචරයේ ඉතින් මේ විදිහට කරගෙන යනකොට විනාඩි 45ක විතර යනකොට tempat ගතියක් එනවා. ඒකට යෝගාවචරයට තේරෙනවා නම් ඒ tempat තුනේ අහම්බෙන් නෙවෙයි හරියට භාවනා කරපු නිසායි ඒ වගේම අරමුණ තමයි ඉදිරියෙන් තියාගත්ත මෙනෙහි කරපු අරමුණේ තැම්පත් වීම නිසායි කියලා එයාට ධෛර්යය පිණිස කියන්න පුළුවන් මේ ගුරුසු තැනක ඉඳලා තැම්පත් වීම කියලා කියන්නේ ගොඩක් කෙලස් තිබුණ තැනක ඉඳලා කෙලස් අඩු තැනකට යනවා. ඉතින් මේ පාරේ තව ඉස්සරහට යන්න තියෙනවා. දැන් සාපේක්ෂව අඩු කරගෙන තියෙනවා මේක පුළුවන් තරම් තවත් අඩු කරන අඩු කරන අඩු කරන යෑම සඳහා එවනත මේ තැම්පත් වෙන එක එහෙමම තැම්පත් වෙන්න දීලා නඩත්තු කරගෙන යනවා කියන එක උපයාගත්ත දේ ආරස්සා කිරීමක් කියලා තමයි කියන්නේ. නමුත් එහෙමම හිටින්නේ නැහැ. අපි ඇවිස්සුවේ නැතත් ඇවිස්සෙන ගතියක් තියෙනවා. ආයසරයක් ඇවිස්සෙනවා. ඉතින් ඒකට චෝදනා කරන්න ඕනෙත් නැහැ. ආය ඇවිස්සුනාට පස්සේ දැන් හරියට දැන් භාවනාවට පටන් ගත්ත කෙනෙක් වගේ ආධුනික මනසක් ඇති කරන ඒ අවිසිච්ච එක දිහත් බලන හිටියොත් ඒකත් ආයතම්පත් වෙනවා. ඒක නිසා මේ විනාඩි 45කින් වෙන මේ පළවෙනි වතාවට වෙන මේ tempatuව තව ඉස්සරහට යනකොට ඉතුරු විනාඩි 10 15 ඇතුළත ආයසරයක් ඇවිසලා ආයතරයක් tempත් වෙනවා දකින්න පුළුවන්. දවස් දෙක තුන දිගට භාවනා කරනකොට එක පරියන්කයක් ඇතුළේ මේ වගේ ඇවිස්සීම්, තැම්පත් වීම, ඇවිස්සීම්, තැම්පත් වීම 10 15 වතාවක් වෙනවා. එතකොට යෝගාවචරය ඒ සිද්ධියට බය ඇරෙනවා, සැක දුරු කරගන්නවා, අනිශ්චිතභාව නැති කරගෙන එnde ende ende ende පිටිපොනට වැඩි කැඹුරු තැම්පත්කමකට යන්න පුළුවන්. ඉතින් මේ ලයම මේ ආරෙම මේ රිද්මෙම සක්මණේදී සිද්ධ වෙනවා. ඒක උංග කමාරු හිතාගන්න ඔය සක්මණත් හරියට කරගෙන ගියොත් මුලදි මුලදි තියෙන ඒ නොසසුන් ගතිය එන්නේ එන්නේ එන්නේ තැම්පත් වෙලා පරියන්කේ තරම් නැති වුණාට තැම්පත් ගතිය එන්න පටන් ගන්නවා මේ දෙක වෙනවා නම් මේක පරියන්කේ සක්මන විස්තරයක් නෑ පරියන්ක සක්මන දෙකේ මේ විස්තර වෙනවා නම් ඉදිරියට වැඩවලත් Tamanට තැම්පත් වීම එනකම් මිනිස්සු කවුරු කලබල වෙලා හිටියත් Tamanගේ ඉරියව් තැම්පත් වෙන ගතිය නිශ්චල වෙන ගතිය එහෙම නැත්නම් නොසැලෙන්න පුළුවන් ගතිය වැඩෙනවා. ඉතින් මේක දිගට ඒ විදිහට මේ ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව යන්න නම් මෙවැනි පරියන්කේක නැගිටට පස්සේ හිත කය ඇවිස්සෙන වැඩ කරන්නේ නැතුව ආය සක්මනකට ගිහිල්ලා ඇති කරගත්ත සමාධියේ හේමම සක්මන දිගෙත් ගෙනියනවා. ඊට පස්සේ ඒක පිටින් ඇවිල්ලා ආය වාඩි වෙනවා. ආනේම සක්මන පරියන්කේ සක්මන පරියන්කේ එකිනෙකට එකිනෙකට මල් මාලයකට මල් ලැබුණා වගේ ගෙතිලා ගියොත් එකිනෙක එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා මේක උපයාගත්තට පස්සේ ලුවාන්තරම් වෙලා එක පවත්වාගෙන යන්න සක්මණ මේකත් එක්ක අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ කරගෙන යන්න ඉස්සර කාලේ ගත කරන්න කියලා පොදුවේ උපදේශයක් කමඨාන් සුද්ධ කිරීමක් කරන්න පුළුවන්. අවසර සමන්සර් <clears throat> තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට හුස්ම රැල්ල වදින ස්ථානය මනමින් ප්‍රකට නොවේ. එහෙත් ආස්වාසය සහ ප්‍රාස්වාසය පිළිබඳ සතිය හොඳින් පවතින අතර කෙටි වේලාවකින් හුස්ම සියුම් බවට පත්වේ. මේ తත්වය බොහෝ කලක සිට ඇත. එහෙත් ඉන් එහා දියුණුවක් නැත. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉදිරියට යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකත් සතුටටපත් වෙන්න පුළුවන් දෙයක් හැම අරමුණකම නන්නත්තර වෙලා තිබුණ හිතක් එහෙම නැත්නම් කාම ගුණයන් දිගේ මත් වෙලා තිබිච්ච හිතක් කාමයම සඳහා ඉදිච්ච හිතක් ඇවිල්ලා මේ වගේ ආධ්‍යාත්මික අරමුණක සතිය පිහිටියා තැම්පත් වුණා කියන එක ලොකු ජයග්‍රහණයක් එතකොට Tamante අරමුණ දිගේ තැම්පත් වෙනවා තේරෙනවා ආනාපානෙ තැම්පත් වෙනවා තේරෙනවා නම් මේකට පොඩි උල්පන්දමක් දෙන්න පුළුවන්. තල්ලුවක් දෙන්න පුළුවන්. ඒ ආනාපාන ක්‍රොත වැටෙන්නේ ශරීරයේ යටි කොටස කයේද උඩු කයේද කියලා ඒ ක්‍රියාවලිය අදාළ ශරීරයේ කොයි කොටසද කියලා බලන්න පුළුවන්. ඉතින් එතකොට තමයි තේරෙනවා නම් මේ ආනාපාන කියන එක පරමාර්ථ වශයෙන් මුළු කයෙම සිද්ධ වෙනවා. නමුත් සාමාන්‍ය සම්මුතිය හැටියට සිද්ධ වෙන්නේ එක එක තැන්වල. ඉතින් උඟක් වෙලාට උඩුකය. මේ වායෝ ධාතුව වැඩ කරන්නේ උරස කියන එකේ හිසෙත් නෙවෙයි හිස උරස උදරය කියලානේ අපි සත්තු කඩන්නේ උරසේ තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් කාට හරි තේරෙනවා නම් මේ හානපණ සිද්ධ වෙන තැන ඒක පොඩි තල්ලුවක් ඉස්සරහට. ඊට පස්සේ ඒකත් තව සියුම් බැලුවොත් මේ ශෝෂණ පද්ධතිය එක්ක යටම කෙලවරේ නැත්නම් උඩම කෙලවරේ කොහේ හරි කියන උඩුකය කියලා තීරුවට පස්සේ ඒකෙත් සමහරුන්ගේ මේ උදරච්ඡද චලනය නැත්නම් මුදුනේ නාසිකාග්‍රේ හුස්ම රැදින වැටෙන හැටි අර ඉස්සල්ලාගේ කිව්වා වගේ අහුවෙන්න ඉඩ තියෙනවා. අන්නේම අල්ලාගත්තොත් අපි කරන්නේ අර කය පුරාම පැතිරලා තිබුණු අවධානය උඩුකයට ගෙනල්ලා උඩුකය නාසිකාග්‍රේට ගෙනනවා නැත්නම් උදරයට ගෙනියනවා. ඒක අර තැම්පත් වුණාට පස්සේ තමයි කරන්නේ. පුරුදු විදියට ආනපන තැම්පත් වෙලා බලන්න බලලා ඒක හරියට කොතනද මේක සිද්ධ වෙන්නේ කියන එකේ මුළු කය පුරාමද සිද්ධ වෙන්නේ කුඩු කයේද කුඩු කයත් නාසිකාග්‍රේද උදරයේද සමහරුන්ගේ උගුරේ සිද්ධ වෙනවා සමහරු නාසය ඇතුලේ නැම්මක් තියෙනවා එතන සිද්ධ වෙනවා සමහරුගේ පපුව සිද්ධ වෙනවා ආන්නේ වගේ මේ වෙනතන බලන්න හැබැයි මුලදි බලන්න යන්න එපා මුලදි යන දැනුමුතුකමෙන් මෙ ගිහිල්ලා හොඳට තැම්පත් වුණාට පස්සේ බලන්න. ඒ වාගෙම මම කැමති මේ වගේ භාවනා කරන කෙනෙකුට කමඨාන සුද්ධ කරන්නට ගොඩක් තොරතුරු හම්බෙන සක්මන. මේ වගේ භාවනා කරන අය සමහරට සක්මන ප්‍රිය කරන්නේ නැහැ. එතකොට වෙන්නේ අර ඉදිරි ගමන බාධායි. ඉතින් මේ ලියපෙකන කැමැතිද සභාවට තොරතුරු ඉදිරිපත් කරන්න කෙටි වார்த்தාවක් තමයි සක්මන් භාවනා පිළිබඳ. එතකොට මට පුළුවන් එකෙන් අහුලා ගන්න තොරතුරු ඒක කමඨහන් සුද්ධ කිරීමට තල්ලුවක් වෙනවා. එහෙම නැත්නම් මං ඉල්ලා ඉන්නවා මේ සභාවට ඉදිරිපත් වෙන්න කැමති නැත්නම් අනිත් දවසේ ලියනකොට මට පොඩි තොරතුරු ටිකක් දෙන්න සක්මන් භාව නොකර අතාරිනවද කරනවා නම් සක්මන් භාවනාදී මොනවද වැටහෙන්නේ කියලා එතකොට ඒක උදව් වෙයි මම ඔය කියපු ටික තව ටිකක් ඉස්සරහට විග්‍රහ කරන්න ඉදිරිපත් වෙන්න කැමති නැති නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මන් හා පරියංක භාවනාවන් කරගෙන යයි. දිගු වේලාවක් සක්මන් කිරීමෙන් පසු පරියංකයට පරියංකයට වාඩි වීමෙන් පසු ඊතා ඉක්මනින් තීන මිද්දයට හසු වී පරයන්කය සාර්ථකව ආරම්මණයෙහි යෙදවීම පහසුයි. දෙක පරයන්කෙහි ආනාපාන සති භාවනාවට සිත යොමු කර මද වේලාවකින්ම බාහිරට සිත දිවයයි. පැයක් පමණ කාලයේදී මෙසේ වන ප්‍රමාණය ඉතා ඉහළයි. හුස්ම රැල්ල පිළිබඳ අවධානය යොමු කර න කාලය ඉතා අඩුයි. කරුණාකර උපදෙස් ලබා දෙන්න. තෙරුවන් සරණයි. මේක ලියලා තියෙන කරුණු විග්‍රහ කරොත් පුංචි කාරණා දෙකක් දිගේ විස්තර කරන්න පුළුවන්. මේකේ නා ආනාපානේ වැටහෙන එක ගැන එක වාචනයක්වත් කියලා. වැටහෙනම අඩුයි කියලා තියෙනවා. කරුණා කළ වැටෙන එක ආස්වාද ප්‍රසආචය හෝ තොරතුරු ලියන්න ඒකෙන් පටන් අරගන්න. ඒකට මුල් තැන දෙන්න. එතකොට භාවනා කෙටිම හරියනවා. දෙක නිදිමත වෙනවා සහ හිත පිට යනවා කියලා කියන්නේ නිදිමත වෙනකොට වීර්ය අඩු වෙලා හිත පිට යනකොට වීර්ය වැඩි වෙලා. නිසා මේ දෙකම තියෙනවා කියලා කියන්නේ හිත සෞඛ්‍ය සම්පන්නයි. නිදිමත විතරක් තියෙනවා නම් කුසීතයි කියලා කියතයි. හිත පිට යනවා නම් හිත ඇවිස්සන කෙනෙක් කියයි. මේ දෙකම තියෙනවා. ඒ නිසා හිත සෞඛ්‍ය සම්පන්නයි වැදක මේ වාර්තා කිරීමේ දෝෂය තමයි පේන එක ආස්වාද ප්‍රසවාසයක් හෝ විස්තර කරලා හොඳ පැත්තෙන්, සුබ පැත්තෙන්, මංගල පැත්තෙන්, භද්‍ර පැත්තෙන් පටන් අරගන්න වார்த்தාව. ඒ වැරදිච්ච පරිදිච්චට සමාදම් වෙන්න ගියොත් පරිදිල පරිදිල වැඩි වෙනවා. මෙච්චර දුවන හිතේ මෙච්චර නිදිමත වෙන හිතේ මට එක හුස්මක් දැක ගන්න පුළුවන් වුණා. ඒ හුස්මට පෙනුනේ මෙහෙමයි කියලා. ඒතරතුරු ලියන්න ඒකෙන් වார்த்தාව පටන් අරගන්න කියලා තමයි අපි ඔය දීලා තියෙන පත්‍රිකාවේ තියෙන්නේ. ඒ නිසා ඒකන කැමැතිද මේ ලියාපු කෙනා පේන ආනාපානෙ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. එතකොට මට පුළුවන් ඒක දිගේ පාර පෙන්ලා දෙන්න. එහෙම පේන ටික කියන්නේ නැතුව වැරදි කියන්න හදනවයි කියලා කියන්නේ අර කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ අපි පත්‍රිකාවක් සපයලා දීලා ඇති. ඒක ගරු කරලා නැහැ. ඉතින් ඒක ගරු කරලා නැත්නම් උසාවියට ගිහිල්ලා උසාවි භාෂාවෙන් නෙවෙයි නම් කතා කරන්න අඩු විශ්කොන්න. ඒක නිසා ඒ කොළේ නැවත බලන්න බලලා හරිය ආනාපාන පිළිබඳ පොඩි වார்த்தාවක් ඉදිරිපත් කරන්න දිගට ওই විදිහටම කරගෙන යන්න. එතකොට ආනාපානෙ මතුවෙන වෙලාව ක්‍රමයෙන් වැඩි වෙයි. නිදිමත සහ හිත පිට යාම අඩු වෙයි. ඒක Tamanටමයි තේරෙන්නේ. ඒ සඳහායකට ධෛර්ය දීම සඳහා පේන ආනාපානයට ධෛර්ය දෙන්න. සමාදන් වෙන්න ලියනකොට ඉස්සල්ලාම ඒක ලියලා වார்த்தාවට අතුල් කරන්න කියලා මං ඉල්ලා හිටියා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ භාවනා වැඩසටහනකදී ඔබ වහන්සේ විසින් පවසන ලද ධර්ම කාරණාවක් නිරවුල් කර ගැනීමටයි අප සසරේ කවදාවත් සතිය පිහිටුවා නැති බවත් එබැවින් මෙසේ ඉපිද ඇති බවත් එෙහිදී සඳහන් කෙරුණි. එසේනම් පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ අවසන් යාමේ හත් දෙනෙක් සතිය පිහිටුවා දෙන්නෙක් මගඵල ලැබ මගඵල නිවන් ලැබ පස් දෙනෙක්ම ගෞතම බුද්ධ ශාසනයේදී මගඵල නිවන් ලැබීමට උපකාර වූයේ පෙර සතිය පිහිටවීම නොවේද? අපත් පෙර සතිය පිහිටුවා දැන් ගෞතම බුද්ධ ශාසනයේ මගඵල ලබා ගැනීමට ඉපද ඇතැයි නොසිතිය හැකිද? බොහොම පිං. තෙරුවන් සරණයි. ඒකම තමයි මාත් කියන්නේ. සතිය පිහිටවපු කට්ටිය වැඩගත්ත බුදුහාමුදුරු ඉන්න කාලේ. දැන් අපිට තියෙන පිහිටවල නැත්තම් පිහිටවන්න. පිහිටවල තියෙනවනම් දිනු කරා. ඒ තියේදී අපි අපේ හිත ඔච්චර හිත පිට යන්නේ ඒතියෙදී අපි සතිය පිහිටෝපේක හරි කියලා දැනගෙනත් දැන් මගේ හිත ආනපානතියෙදී කියලා දැනගෙනත් ඒකට අපි සිල් අරගෙන තිබුණත් සද්ධාව තිබුණත් මුළු යෙදවම තිබ්බත් හිත පිටපණින්නේ මොකද? ඒ සතිය අපිට හුරු නැහැ අපිට හුරු අසතියම. ඒ නිසා කියන්න පුළුවන් මේ අපි හොඳ බව දන්නෝ ඒක උත්තරම දෙයක් බව දන්නෝ ඒ සඳහා අපකප්ප වෙලා අඹදරුව පැත්තක දාලා වස්තු භෝග අතහැරලා ජීවන රටාව වෙනස් කරගෙන සීල් සමාදන් වෙලක් කරනවා. කෙරුවට ඇයි මේ කූඩල්ලා කොට්ටුවට තිබ්බා වගේ හිටින්නේ නැත්තේ? ඇයි මේ මේ නිතරම හිත පිට යන්නේ ඇබ්බැහිය වැඩියෙන් තිබිලා තියෙන සත්‍ය පිටවල නැති නිසා. පීඨපරිය තියෙන්නේ නැති අඩුවෙන් ඒ මට්ටම අනුව තමයි අපි මේ ජීවිතේ තව පොඩ්ඩක් ඉදිරියට එක්ක අඳුරලා දිර නැත්නම් අඳුරලා දෙනවා. අඳුනලා දීලා නොසලකා හිටියනම් සලකනවා. අඳුනලා දීලා සලකලක් තිබුණා නම් තවත් වැඩිපුර ඒ සඳහාම කාලය ගත කරන එක තමයි තියෙන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාවේදී මතු කරන්න හදපු කාරණාවයි මේ ඉදිරිපත් කරපු කාරණාවේ කිසි ගැටුමක් නැත්තේ නෑ. අපි අද මේ 109 වෙනි වැඩමුළුවනේ කරන්නේ. මේ නිස්සරණ වනේ අපි නොමිලනේ කරන්නේ. ඇයි මේ කට්ටියක් විතරක් භාවනා කරන්නේ ඇයි කට්ටියක් භාවනා නොකරන්නේ? දැන් ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න කට්ටිය භාවනා කරන්න යනවන අකමැතිය. එන්නේ නැහැ. ඇදගෙන ගියත් එන්නේ නැහැ. මොකද ඒ? අඩුවන හඳුල්ලා දෙන්නවත් කැමති නැහැ. ඒ තියෙන කෙනෙක්ට කට්ටිය නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. අර ගොල්ලන්ට බෑ උඹලා පැත්තන් නිකන් හිටපල්ලා ඔන්න මං යනවා කියලා ඕගොල්ලෝ ඇවිල්ලා කරලා ඕගොල්ලෝ පරියන්ගේ කොට්ටේ උඩ වාඩි වුණාට උඟ වෙලාව සතියේ හිත තියෙන කොහෙද නන්නත්තර වෙලා අපි මෙතෙක් කල් ගත කරපු ජීවිතයේ ඇසුර තමයි ওই හරස් කඩින් පෙන්නන්නේ නිසා අපි අතර තියෙනවා තාරාතිරම්. සමහරෙකුට ඉඳගෙන ඉන්න පුළුවන්. සමහරෙකුට ආනපනේ අහු වෙනවා. සමහරෙකුට ආනපන හොඳට විස්තර වෙනවා. මාට ඉඳගෙන ඉන්නවත් බෑ. ආනපනේ අහු වෙන්නෙත් නෑ. අහුනට විස්තර කියන්න දන්නෙත් නෑ. ඉතින් අපි මේටි ඉස්සෙල්ලා අපේ ගෞතම සාසනයේ පෙන්වන හැටියට පෙර උපනිෂ්ඨේ සම්පatti තමයි ඒකට හේතුව. ඒක නිසා අපිට මේ සතිය මෙච්චර වටිනා වුණත් අවශ්‍ය වුණත් ඒකට හිත යොදන්න බැරිකම අපි මෙතෙක් කල් ඒක ඇසුරු කරලා නැතිකම කියන එකයි මම මතු කරන අදහස. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවෙන් පසු පරයන්කේ හිඳගතිමි. කය සැහැල්ලු කරගතිමි. හිතද සැහැල්ලු කරග නිදහසේ ඇතිවන හුස්ම රැල්ල නිරීක්ෂණය කළෙමි. නාසය අගවැදී ඇතුල්වන හුස්ම රැල්ල ආශ්වාසය ලෙස එක්වරක් නිරීක්ෂණය කළෙමි. එහි මුල මැද අග අවස්ථා නිරීක්ෂණය කළෙමි. නාසයෙන් පිටකරන හුස්ම රැල්ලද එක්වරක් මුල මැද අග නිරීක්ෂණය කළෙමි. මා සමාධිමත් විය. ඉන්පසු පැයකට පසු මාගේ සමාධිය ඉවත් විය. මට නිින්ද ගියාවක් දැයි මට සිතුනි. පරයන්කේදී වාඩි වූ විගසම සමාධිය ඇතිවේ නම් ඉන්පසු මා මෙනෙහි කළ යුත්තේ කුමක්ද? මා කෙරෙහි අනුකම්පාවෙන් මට පහදා දෙනු මැනවි ස්වාමීනි. පිනට ලැබි ගායිකාවක්. ආනපානෙ එහෙම ඉක්මනට ගෙවෙන එක මුගක් වෙලා ගත කරන එක නැත්නම් අහුවෙම නැති එක වෙයිටි එක එක නයි උපනිෂ්ඨේ සම්පatti මේ ජීවිතයේ හෝ පෙරගෙන ආපු පෙර කළ කුසල කර්ම හරි අකුසල කර්ම හරි. ඒ සමහරෙකුට ඒක හුරු වෙලා සිද්ධි වෙලා මේකට හිත යොදන්න ඕන කියනකොටම ලේසියෙන් හුස්ම රටේ තියනවා. ඒ හුස්මට ගිය ගමන්ම ඒ බොහොම ඉක්මනට හිත තැම්පත් වෙනවා. ඒ වුණාට ඔය එක හුස්මෙන් වෙන්නේ ඔක සිද්ධ වෙන්නේ හැම වෙලාවෙම ජවනිකා කීපයකින්. හුස්ම රැලි දෙක තුකින් තුනකින් හතරකින් පහකින් හෝ තප්පර දෙක තුනකින් හතරකින් පහකින්. නිසා යෝගාවචරයා මගේ හිත ඉඳ ගන්නකොටම ආනාපානට හිත යනවා මුලැඳාග පේනවා සමාධිමත් වෙනවා කියලා දැනගෙන නැත්නම් ඒක දැනගෙන ඒකට ගියොත් මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතර Tamanට අර එක සැරේ හදිසි අනතුරක් නෙවෙයි ක්‍රමානුකූලව වෙනවා දන්නවනම් දැන් මේ ආනාපානෙට හිත යනවා. ඒක දිම හිත තැම්පත් වෙනවා ඊට පස්සේ මට නිින්ද ගියාද නැද්ද කියන හැකියකුත් වෙනවා කියලා පෙරනිමිති දකින්න පුළුවන්. සමාධිය වෙනකොට සමාධි භවයේ පෙර නිමිති දකින්න පුළුවන්. ඒ කියන්නේ යෝගාවචරය සමාධියට කඩාන වැටෙනවා නෙවෙයි සමාධියට හිමීට හිමීට අඩිවැලක් දිගේ බහිනා වගේ පියවර පියවර පියවර බහින හැටි වෙනදට වඩා ලොක් කරලා බලන්න ඕනේ. ඒකට කියන්නේ ලෑස්තිලා යන්න ඕනේ. ඊට පස්සේ තව එකක් කරන්න පුළුවන්. පැයකින් හරි උඟක් වෙලාට මේ මහසිසයිඩ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා හිත ගොඩාක් භාවන හොඳට කරලත් හිත ගොඩාක් කලබල ජීවිත ගත කරන කෙනාට විනාඩි 45ක් විතර සමාධිය හිටිනවා ඊට පස්සේ ඒක ඉබේම කැඩෙනවා. එහෙම කලබල හිතක් නැතුව සාමාන්‍ය භාවනා හොඳ පුරුදු කරපු කෙනෙකුට සමහරවිට ඒ සමාධි පැයකමාරක් විතර හිටිනවා. භාවනා ඉස්සල්ලා මතට හරියනකොට ඒක පැය 3ක් උනත් තියෙනවා. එක එක්කනගේ චරිතවල හැටියට. ඒ නිසා ඒ කොහොම හරි පැය 3 කියලා පස්සේ කැඩෙනවා. ඒ කියන්නේ මේ සමාධිය අනිත්‍යයි. ඇති වෙන්න හේතුනොත් ඇති වෙනවා නැති වෙන්න හේතුනොත් නැති වෙනවා. සමහරට පැයි පැයකමාරි සමහරට පැය විනාඩි 45 සමහරට පැය තුනේ. දැන් මේ සමාධිය කැඩෙන වෙලාව ගත්තොත් ඒ කැඩිච්ච වෙලාවේ හිත තියෙන්නේ අරමුණේද බාහිරද කියන එකත් අර පෙරනිමිති බලනවා වගේම සමාධියේ මුල බලන එක තමයි පෙරනිමිති බලනවා කියන්නේ. ඒ සමාධිය කැඩිච්ච වෙලාව හිතන රක් කර නැතු මොකේද කැඩුනේ? කරනවට පස්සේ මට මූල කර්මස්ථානට යන්න පුළුවන්ද? යනකොට මූල කර්මස්ථානේ ඇවිස්සීලාද නැද්ද කියලා Tamanට හිතට දෙස් දී ගන්න නැතුව, ද්වේෂ කරන්නේ නැතුව, කම්ප වෙන්නේ නැතුව ඒ ඒ සමාධිය කැඩිච්ච වෙලා ගැන විස්තර සපයන්න පුළුවන් නම් එයා මුලමදාග තුනම දාන්න. මුලයි යකයි දෙකම දාන්න. එතකොට මැද දැන ගැනීම හැකියාව වැඩි. ඒ නිසා අනිත් දවසේ යනට ලෑස්තිලා යන්න මේ සමාධියටපත් වීම සහ ආනාපානයේ ගිවන් වීම එක චිත්තක්ෂණයක වැඩක් නෙවෙයි. ටික ටික වෙන්නේ වෙනකොට මට ඉර නගින්න ඉස්සෙල්ලා අරුණ නගිනා වගේ තේරෙනවා. ඒක හොඳට බලාගෙන බහින්. ඒතකොට ලෙසලා වැටිලක්වත් අනති අංශුරක්වත් නැහැ. ඊට පස්සේ කැඩෙන එකටත් හිතතරදර ගන්න එපා. කැඩුණාට පස්සේ කොතෙක් දුරට තමන්ගේ කයයි තමන්ගේ ආනාපානේ නැත්නම් මූල කර්මස්ථානේ පිම්බීම ඇකිලි වෙන්නත් පුළුවන්. හිත කොච්චර ගන්න පුළුවන්ද කියන දෙක දන්නවනම් යෝගාවචරය මේ தત્ත්වේ වශී කරගත්ත වෙනවා. මේ தત્ත්වේ තමන්ගේ අතේ අර්ථර ගත්තා වෙනවා. ඒ නිසා මේ තියෙන එකේ මායින් ඉංගම් සීමා මරියාදාවල් බලනවා වගේ පටන් ගන්නමයි අවසානයේ දෙක පුළුවන් තරම් ලෑස්ති කරන්න කියනවා. ඒකට උදාහරණයක් කියනවා. එහෙම නැත්නම් ලෞකික එදිනදා ජීවිත උදාහරණයක් කියනවා. සාමාන්‍ය ස්වරූපෙන් තමයි නිදාගන්න යන වෙලාවේදී නිින්ද ඇඟට එන හැටි බලන්න කියලා. මේ ගත කරන සාමාන්‍ය ක්‍රියාකාරී ජීවිතෙන් අපි ඇඳට ගිහිල්ලා ඇඳේ තැම්පත් වෙලා ඊට පස්සේ මේ කය සීතල වෙන හැටි. ඔළුවට හිතරක් හිතේ නෑ. ඊට පස්සේ ඇස්බැමි වලට විතරක් හිත ඇවිල්ලා ඒක පාට ඕන නින්දට ගියා. එතකොටත් Taman තේරෙනවා මේක එක සැරේ වෙන වැඩක් නෙවෙයි. ඊට පස්සේ අවදි වුණයි කියන්නකෝ. අවදි වෙනකොටම හිත අවදි වෙලයි ඇස්සරීම සිද්ධ වෙනවා. නිසා කියනවා ලොකු සංසී ඉන්න කාලේ අවදි වීම කොටස් කරලා බලන්න කියලා. හිත අවදි වෙච්ච ගමන්ම සතිය පිහිටලා ඇස්සරීම සතියෙන් කරන්න පුළුවන්ද? ඇඳෙන් බැසීම ඊට පස්සේ කරන වැඩ යස් හිත හිත අවදි වෙනකොටම සත්‍ය පිටලා ටික කරන්න බලන්න. ඒතර නින්දට යන හැටි සහ නින්දෙන් අවදි වෙන හැටි පිළිබඳව අපි ගවේෂණය කරොත් මේට වැඩි විස්තර සහිතව ඒකෙම ක්ෂුද්‍ර අවස්ථාවක් තමයි සමාධියට යන හැටි සහ සමාධියෙන් කැඩෙන හැටි බලතයි. කියන්නේ යෝගාවචර පිළිගන්න සමාධිය කියන එක වෙනස් වෙන සුළු දෙයක්. අනිත්‍ය දෙයක්. නමුත් ඒක හටගන්ම ඉවර ඉවර වෙන හැටි බලනකොට ආස්වාස් ප්‍රසවාසයේ මුලැමැදාක බලනවා. මේ මම විස්තර කෙරුවේ මුලයි යගයි බලන හැටි. මේ මේ ගවේෂණේ වැඩි වෙන්න වැඩි වෙන්න මද කොටස පිළිබඳව තමන්ගේ යාලුකම, හාද ගතිය, සුවද ගතිය වැඩි වෙයි. ඒ විදිහට ඒකට ලෑස්තිලා යන්න කියන එක තමයි කියන්නේ. අවසරයි මම නාසිකාග්‍රයේ සිත පිහිටුවා ගතිමි. හුස්ම ඉහළ පහළ යාම නිරීක්ෂණය කෙරෙමි. නාසිකාග්‍රයෙන් හුස්ම යාන්තමට යනවා එනවා දැනුනි. දෙතුන් වාරයකින් පසු සිත වෙන දේවලට ඇදී ගිය බව දැනුනි. පෙර දින දුටු ශරීරයේ ඇතුළත අවයව මෙවි පෙනුනි. නැවතත් හුස්ම ඉහළ පහළ යෑම නිරීක්ෂණය කෙලෙමි. වම්පස හිසේ රිදීමක් දැනුනි. තොල් වලින් ලේ ගමන් කරනවා දැනුනි. ඇඟිලි වලින්ද ලේ ගමන් කරනවා මෙන් දැනුනි. ඇඟිලි වල සිට ෂණිකව අත දිගේ ලේ ගමන් කරනවා මෙන් දැනුනි. නැවතත් සිත වෙනතක ගිය බව දැනුනි. සිත වෙනතක ගිය බව නිරීක්ෂණය කළ විට එය නැවතත් ආනාපානය වෙත යොමු කළෙමි. සක්මන් භාවනාවේදී සිත විසිරීම වැඩි බව දැනුනි. නමුත් පියවර තැබීම කෙරෙහි සිත යොමු කිරීම ඉක්මනට කිරීමට හැකිවිය. වැලි මත ගමන් කිරීමේදී කකුලෙහි විලුඹ හා ඇඟිලි වල වැලිවල ස්පර්ශ වීමේදී වෙනස් ලෙස නිරීක්ෂණය කෙලෙමි. සිත ඒකාග්‍ර කිරීම සක්මන් භාවනාවේදී අපහසු බව දැනේ. ඔය සක්මන් භාවනාවේදී හෝ පරියන්කේදී අපි ඒකාග්‍ර කිරීම අමතර ලාභයකට ගත්තට ඒක ප්‍රධානම දේ කරන්නේ අපි බලන සතිය පිටවන්නේ බලන්න. ඒ නිසා මගේ හිත අරමුණට ගියාද නැද්ද? ඒ වෙනුවට වෙන අරමුණට ගියා නම් මොන අරමුණට ගියේ? ඉතින් මේ ගතිය වඩා විචිත්‍රව පේන්නේ වඩා විචිතුරව පේන්නේ පතුරු ගහලා බලන්න පුළුවන් වෙන්නේ පර්යාංකයේද සක්මන්ද කියන එක චරිතෙන් චරිතයට වෙනස් වෙනවා. සමහරුන්ට සක්මනේදී හොඳට විස්තර පේනවා. නමුත් මේ තව සමහරෙකුට සක්මනේචර බලාපොරොත්තු තියන්න බෑ. පර්යාංකයේදී හොඳට පේනවා. අරමුණට හිත යන ගතියත් වැඩි. ඒ නිසා ඒකාග්‍රතාවය හෝ සමාධිය මුල් කරන්න ගියොත් පටලවිල්ලක් වෙනවා. ඒ නිසා අපි මේ වැඩමුළුව කැප කරලා තියෙන්නේ සතියට. සතිය අතිරේක ඵලයක් විදිහට අතුරු නිෂ්පාදනයක් විදිහට ඒකාග්‍රතාවයේ සහ සමාධියේ එයි ඒක ඕන ඒක අවශ්‍යයි. නමුත් ඒක ඉස්සරලා ඒක අල්ලන්න ගියොත් මේ සමාධිය සතිය පිළිබඳව අපි අව탁සේරු කරා වෙනවා. ඒ නිසා මේ තොරතුරු හොඳයි. එහෙම දිගට කරනකොට කරනකොට තමයි Tamanට නිකන් දල වාසයෙන් කියනවා පරියංකයේ සමාධියට බරයි සක්මන වීරියට බරයි. ඉතින් මේ දෙක එකිනෙකාට අන්‍යෝන්‍ය වෙන්න ඕන. එහෙම නැත්නම් සමාධිය වැඩි වෙච්ච ගමන් කුසීත භාවයට නින්දට වැටෙනවා. පරියංග සක්මණට ගිහිල්ලා ඒ කොනට වැඩි කෙරුවොත් හිත ඇවිස්සෙන ගතිය මේ වීරිය වැඩි ගතිය එනවා. මේ දෙක සමබර කරන්න සාමාන්‍ය ආධුනිකයාට පැයක් සක්මන් කරන පැයක් පරියංග කරන්න කියලා තමයි අපි කාලතරණ හදලා තියෙන්නේ. ඒක ඉතින් ඔක්කොටම හරිනව යන්න පුළුවන්. නමුත් මුලදී ඒ දේ කරගෙන යන්න මනින්න එපා මේක පැත්තේ. ඒකාග්‍රතාවයේ පැත්තෙන් ඒක මේ වෙලාවේ తాවකාලික පැත්තක තියන්න. විස්තර දකින්න පුළුවන් මේ සතියෙම නැත්නම් විස්තර දකින්න මුල් වෙන සතියෙම ඉස්සර කරගෙන යන්න. එතකොට Taman දැකපු දේ දැකපු හැටියට වාර්තා කරන්න. අරක ලැබුණේ නැහැ මේක වැඩි වුණා කියලා චෝදනා නැහැ. අපිට ඒ චෝදනා කිරීමක් අවශ්‍ය නැහැ. පේන දේ පේන හැටියට වාර්තා කරන්න අරගෙන තියෙන උත්සාහය හොඳයි. ඒ දිගට කරගෙන යන්න සක්මන ඒකාග්‍රතාවයට ඉච්චරම පක්ෂ නැති බව ඒක පොදු කාරණාවක් කියලා මතක තියාගන්න. අවසරයි නායක ස්වාමීන් වහන්ස අපට ලැබී තියෙන අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස ඊතා ගෞරවේණි ආනාපාන සති භාවනාවේදී එක්තරා අවස්ථාවකදී බොහෝ සුතිවලි වලින් මිදුන විටකදී එම ආස්වාසය ඊතා වේගයෙන් ඉහළට ඇදී ගියා එක විටම ප්‍රාස්වාසය කෙටි වූ වගක් දැනුණා විඩාබර ගතියකින් මිදී පැමිණෙන සුවදායක හැඟීමක් ඇති වුණා මේකේ අර ආධුනිකයෙකු ප්‍රශ් ප්‍රකාශයක් නැත්නම් පළවෙනි වතාවට වගේ දැකපු භාවක ප්‍රකාශයක් කියන ගොඩාක් මේ හිචිලි ගහනව ඉඳලා යම් වෙලාවක බලාකුළු අයින් වෙලා හඳ පෑවුවා වගේ ඔන්න ආනපනෙ මතුවේ. ඉති මතුවලා බලනකොට සමහරට ආනපනෙ බොහෝම තැම්පත්ව පස්සම්බනේ වෙලා තියෙනවා. තමාරලාවට ඒක ඇතුලේ ගොඩාක් විස්තර නිකන් තොරණක ලයිට් වැඩ කරනවා වගේත් පේනවා. ඉතින් ඒ නිසා ඒ දකින්නකොටම ආනාපානේ මොන මොන තත්ියේද කියලා අපිට කොහොමඩක්වත් විශ්වාස කරන්න බෑ. කොයි එකෙන් හරි කමන්නේ දැන් අර වලාවෙන් මෑත් වෙච්ච හඳ වගේ මගේ ආනාපානෙට ගියා. ගියාට පස්සේ මේ විදිහට මට පේන්නේ කියලා දන්නවනම් ඒක වාර්තා කරන්න පුළුවන් නම් පියවර දෙක තුනකින් ඉස්සරහට ගිහිල්ලා. පරියන්කේ අරමුණට හිත ගිහිල්ලා තියෙනවා. ඒක ඒකෙන්ම පටන් අර ගන්න තරම් වැටෙනාකමකුත් තියෙනවා. එතකොට ආනපානිත හිතුවේ මම හිතුවට වැඩිය ගුලප්පු වෙලා. ඒකේ කාරණා දෙකක් තියෙනවා. එකක් උනට වැඩිය ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ආනපනේ අඹාගෙන පිටිපස්සෙන් එලවගෙන ලෝ බැඳගෙන යන්න ගිය කෙනෙකුටත් ඕක වෙනවා. එහෙම නැත්නම් ආනාපානයේ ඇතුළත විස්තර පේන්න පටන් අරගත්තොත් අපි හිතන රැඩියක බොහොම මේ කලබල ක්‍රියාකාරී ශක්තියක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පිදුරු පල්ලෙච්ච තැනක තියෙන වතුර ටිකක් වීදුරු කඩාවකට දාලා බැලුවොත් අපිට පේනවා ඒකේ කළු පාටයි මේ වතුර සාමාන්‍ය වතුරට වැඩිය ටිකක් මාඩ කහට තියෙන බව පේනවා. නමුත් සාමාන්‍ය වතුර බින්දුවක් වගේ තමයි. නමුත් ඒක අන්වීක්ෂකයට දාලා බැලුවොත් 5 ගුණයක් 10 ගුණයක් ලොක් කරලා 40 ගුණයක් ලොක් කරනකොට පේනවා ඒක ඇතුලේ සත්වෝද්‍යානයකට වැඩිය සත්තු ඉන්නේ. කොහොම දඟලන? එක මොහොතක් නැතුව දඟලන. ඉතින් පිටින් බලනකොට පේන්නේ වතුර බින්දුවක් විතරයි. පස්කුණියක් ලොක් කරලා බලනකොට පේනවා වී වැදුරක් එළුවා විලුවා වගේ ඔන්න සත්තු ටිකක් තියෙනවා. ඊට පස්සේ 10 ගුණයක් දානකොට පේනවා උන් එක එක එක එක වෙන වෙනම ක්‍රියාවත්. 40 ගුණයක් වැඩි කරලා බලනකොට පුදුමාකාර සත්තු දෝගයක්. ඒ අර තමයි බලන සමීප භාවය අනුව. ඒ පන්දි ස්වාමීන් මතක් කරනවා මේ කතා කර කර අපි ගොම්මන් වෙලාවක අන්‍ය විහිතව යනවා දැක්කොත් වේ පාරක් කඩියෝ ටිකක් ගෙඩි වැලක් දැක්කොත් අපිට පේන්නේ නූලක් වගේ. මුලක් වගේ. සර්පෙක් වගේ. ඉතින් අපි වයලා දුවන්නත් ඉඩ තියෙන සර්පෙක් කියලා නැත්නම් මුලක් කියලා බය නැතුව යන්නත් පුළුවන්. නමුත් ලං වෙලා බැලුවොත් පේනවා එහෙම මැරිචි දරකඩක් නෙමෙයි එතන තියෙන්නේ නලියන ගතියක් තියෙනවා. ඊට තේ ලංකාවේ බැලුවොත් එහෙම මැරිච්ච ගතියක්වත් ඉස්තර තියෙන මොකක්වත් නැහැ. කූඹියක් පස්සේ කූඹියක් කන එක තමයි පේන්නේ. එතකොට අර නිත්‍ය ගතියක් නැහැ. වෙනස් වෙනවා. මොකද ලං වෙලා බලන්න බලන්න වෙන හැම කූමියක්ම හැම අඬුවම නටනවා. ඈතිල්ල බලනකොට පේන්නේ මැරිච් එකක් වගේ. ඒ නිසා අපි අරමුණකට කොයි දෙයකට උනත් හොඳට සමීප වෙලා බලනකොට ඒක ඇතුලේ තියෙනවා මේ විශ්ව ශක්තියේ ක්‍රියාකාරීත්වය. ඒක මොනවාක්වත් පේන්නේ පොදිය වශයෙන්, ගුඩිය වශයෙන්, සමූහක වශයෙන් ඝණයක් විදියට බැලුවොත් එහෙම සීතල වෙලා ඒක ඒකකයක් එකෙක් ඝණයක් විදිහට පේනවා. ලං වෙලා බැලුවොත් ඒව නැහැ. ලං වෙලා බැලුවොත් ඒ වැඩ ගොඩක් තියෙනවා. ඒකත් දන්නෙත් නැහැ. ආනපන හොඳට ලං වෙලා බලනකොට ඇවිසිලා පේන්නේ. ඒ නිසා ඒකට කලබල වෙන්න එපා. ආනපන තියෙනවා ඒ වගේ පැතිකඩ රාශියක්. පුළු පුළුවන් තරම් ගමන් හිතපු බලාපොරොත්තු එක නොවුනට ආනපන හිත ගියා සතුටුයි. නැවතත් හිතවිලි ආවවයි. ආයෙත් හිතවිලි නැති වෙලාවේ වලාවෙන් මුදුන්ට හඳ දකින්න වගේ ආනපන දකින්නකොට මොනවද දැක්කේ කියලා වාර්තා කරන්න පුළුවන් නම් ඒ යෝගාචර බොහෝ නොබෝ කාලෙකින් ආනපන තියෙන හැම පැතිකඩක්ම දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක අර ආධුනික කෝඩු ගතිය තමයි පේන තියෙන්නේ. නමුත් උනන්දු වෙන්න තරම් කරුණු තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි විනාඩි 40ක් විතර අරගෙන තියෙනවා. තව විනාඩි 20ක විතර කාලයක් තියෙනවා. ඒ කල්තබ ප්‍රශ්න වලට කවුරු හරි උත්තර දෙන්න කැමති නම් එහෙම නැත්නම් මේ ඉදිරිපත් කරපු පිළිතුරු මත හෝ වෙන අවස්ථානුකූල ප්‍රශ්න මත කරන්න තියෙනවනම් ඊගාව සක්මන් කාලේ යන්න ඉස්සෙල්ලා මතු කරගන්න ඉස්සෙල්ලා ඒ සඳහා වෙලා ගන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දැන් එහෙම වෙලා ගන්න අවශ්‍ය නැත්නම් අපි මේ විනාඩි 20ත් වැඩිපුර තියා ගන්නවා සක්මන් භාවනාව සඳහා. ඒකල අපි නැවත 3යි 40 වෙලාව